භාවිත කරන්නේ කොහොමද කියන එකයි සාකච්ඡා කරන්න තියෙන්නේ. පහුගිය දේශනාවන් තුළින් අපි සතිපත්තහන සූත්‍රය ආශ්‍රය කරගෙන භාවනාව දියුණු කරන ආකාරය පිළිබඳව විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. අවසාන වශයෙන් ඉරියාපත පබ්බේ තුළ අපි ඉරියව් පැවැත්මේදී කොහොමද සිහිය පවත්වන්නේ නුවණ පවත්වන්නේ කියන මේ කරුණ පිළිබඳව අවධානයක් යොමු කරමින් ඒ භාවනාව පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. මම හිතනවා ඔබ භාවනා වැඩසටහන ශ්‍රවණය කරනවා සහ ප්‍රායෝගිකව භාවිත කරන කෙනෙක් නම් ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබන්නට ඇති. අපි ඉදිරි වැඩසටහනක් සජීවී වැඩසටහනක් විදිහට ඔබට ඒ කමසහන ඇතුළෙන් ඇසුරෙන් තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීම සඳහා යොදා ගන්නට අපේක්ෂා කරනවා. ඒ ඉරියාපත භාවනාවටම අදාළව අපරාර්ධය එහෙම නැතිනම් ඊළඟ කොටස අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පසුගිය දේශනාව තුළින් අපි පැහැදිලි කරගන්න තියදුනා ඉරියව් පැවැත්ම තුළ කොහොමද අපි සිහිනුවන පවත්වා ගන්න කියන එක පිළිබඳව. යනකොට යනවා යනවා කියලා හිතනවා ආපහු හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියලා හිතනවා ඒ වගේම ඉඳගෙන ඉන්නකොට ඉඳිමි ඉඳිමි කියලා හිතනවා ඒ වගේම නිදාගනිමි කියලා හිතනවා මේ විදිහට මේ ඉරියව් පැවැත්ම ගැන හිත හිත ඉන්න එක නෙමෙයි ඉරියාපත භාවනාව කියලා කියන්නේ මේ ඉරියව් පැවැත්ම තුළ අපේ සිතෙහි හටගනු ලබන පුද්ගල චේතනාවන් සත්ත්ව සංකල්පය දුර වෙන විදිහට අනාත්ම ධර්මය ස්මතුව පෙනෙන ආකාරයට සිහිය සහ නුවණ පැවැත්වීම තමයි මෙතනදී ඉරියව් පැවැත්ම තුළ සිහිය පවත්වා ගැනීමෙන් අපේක්ෂා කරන්න කියන කරුණ පිළිබඳව පැහැදිලි කරගන්නට යෙදුණා. එෙහිදී ඇවිදිනකොට සාමාන්‍යයෙන් මම ඇවිදිනවා, පුද්ගලයෙක් ඇවිදිනවා, සත්වයෙක් ඇවිදිනවා කියන මේ සංඥාව අපේ සිතෙහි දැසගෙන තිබුණාට මේක විච්ඡේදනය කරලා බලනකොට ඇවිදිනවා කියන ක්‍රියාකාරකම ගැන සිහිය පවත්වන්නෙකුට දැනගන්න පුළුවන්කම තියෙනවා ඇවිදීමක් विद्यमान වෙනව නෙමෙයි තමන්ගේ ශරීරය සෙලවීම පිණිස සිතක් ඉපදවනවා එතකොට මේ විඤ්ඤාප්ති රූප අනුසාරයෙන් අර චිත්තකිරිය වායෝ ධාතුවක් උපදිනකොට ඒ ධාතුව ක්‍රියාත්මක වෙන ධාතුවේහි තදවීම ආදිය නිසා අපිට පයෙහි කකුලෙහි එසවීමක් වෙනවා ඒ වගේම කකුලෙහි ගෙන යෑමක් පෙනෙනවා. කකුලෙහි තැබීමක් පෙනෙනවා. එතකොට මෙන්න මේ ඉරියව් පැවැත්ම සම්පූර්ණම विद्यमान වෙන්නේ හුදෙක්ම පුද්ගලයෙකුගේ යෑමක් විදිහට නෙමෙයි. මේ කයට ගමන් බිමන් කරන්නට යෑමීම් කරන්නට පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. මේක කනබොන ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු තවත් එක්තරා කුණු ගොඩක් පමණයි. එතකොට මේ කනබොන ආහාරය අපි ගන්න වෙලාවට ප්‍රණීතව තිබුණට ඒක කල් වේලා පහු වෙනකොට ඒක නරක වූ ඊටමත් අප්‍රසන්න දෙයක් බවට පත් වෙනවා. ඒ ස්වභාවයම තමයි ඒ ප්‍රත්‍යයෙන් උපන්න මේ කය හිතෙන්නේ. මේ කය තුළ අපිට උණුසුම් බව තියෙනකන් කර්මයේ උණුසුම් බව තියෙනකන් ඒ වගේම සිත දැසගෙන තියෙනකන් මේ කය බොහොම සුබ ප්‍රණීත දෙයක් විදිහට අපිට තේරුණාට මේ කයෙහි අපගත විඥානයක් තියෙනකොට විඥානය අපගත වුණාට පස්සේ ඉවත් වුණාට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ අපිට මේ කයෙහි පැවැත්මක් කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ටිකෙන් ටික අර ආහාරය පිළිකුල් ස්වභාවයටපත් වෙනවා වගේම බොහෝ කාලයක් මුළුල්ලෙහි ඇති කරගත්ත ආහාර වලක් වගේ තියෙන මේ කය ඊටමත් ඉක්මනින් දිරා යෑමටපත් වෙනවා ඊටමත් ඉක්මනින් අසුබ ස්වභාවයක් අරගන්නවා එහෙනම් ඒබඳු ස්වභාවයක තියෙන මේ රූපයට කිසිම විදිහකින් ඇවිදීම කියන ක්‍රියාව සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් මේ ක්‍රියාව ඒ විදිහට සිද්ධ කරන්නේ කොයි විදිහටද කුමන ආකාරයකටද? ඒ ක්‍රියාව ඒ විදිහට සිදු කරනු ලබන්නේ සිතෙන් උපද්දවන ලද අපි කිව්වොත් සිතෙන් අපි කකුල ඔසවන්නේ හිත පැත්තෙන් උපද්දත් උපද්දන මූල ධර්මයක් තුළ. ඒක හඳුන්වනවා කාය විඤ්ඤාප්ති රූපය කියලා. අන්නේ විඤ්ඤාප්ති රූපය උපදවනකොට ඒ විඤ්ඤාප්ති රූප අනුසාරයෙන් කර්මජ ඒ චිත්තකිරිය වායෝ ධාතුව විපහාරණය නැතිනම් චිත්තකිරිය වායෝ ධාතුවේහි වේගයෙන් අපිට මේ කයෙහි එසවීම දකින්නට පුළුවන්. ඇවිදීම, දෙපස බැලීම මේ සෑම ක්‍රියාවක් තුළම අපිට මේ දේ තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි ඇවිදිනවා කිව්වත්, හිටගෙන ඉන්නවා කිව්වත්, ඉඳගෙන ඉන්නවා කිව්වත්, නිදාගන්න ඉරියව්වක් පරිහරණය කරනවා කිව්වත් මෙන්න මෙබඳු ස්වરૂපයක් අනාත්ම ධර්මයක පැවැත්මක්. එතකොට මේ සිතක් මේ විදිහට පහළ වෙලා සිතෙන් උපදවන ලද මෙබඳු ධර්මයක් නිසා මේ දරකඩක් හා සමානව තිබෙන මේ රූපයේහි මෙබඳු දෙයක් विद्यමානයි නේද? එතකොට මේ विद्यමාන වන ස්වභාවය සත්වයේක්ක පුද්ගලයේක්ක කියා ගත නැහැ නේද කියන මේ නුවණින් යුක්තව මේ කය ඇසුරු කරගෙන සිහිය පැවැත්වීම තමයි ඉරියාපත පබ්බේ තුළදී විශේෂයෙන්ම අපේක්ෂිත වෙන්නේ. මෙතනදී තර අපි සමස්තයක් විදිහට බොහෝ අවස්ථාවල කතා බහට ලක් කරන ප්‍රඥාව කියන දේ නුවණ කියන දේ අපි වෙන් කරගන්නට අවශ්‍යයි. දැන් අපි මේක ගැන හිතනවනේ මේ ධර්මදේශනාවක් සිදු කරනකොට ඔබ මේක ශ්‍රවණය කරනකොට ඔබ මේ කියන කරුණු පිළිබඳව ඔබේ මනස අරගෙන යනවා. එතකොට ඒකම තමයි මානසිකාරය කියලා කියන්නේ. ඔබේ හිතින් ඒ ගැන හිතනකොටත් ඒ අනුසාරයෙන් හිතන්නට අවශ්‍යයි. එහෙම හිතනකොට මොකද වෙන්නේ? එහෙම හිතනකොට දැන් මේ කියන කරුණ ඔබට වැටහෙනකොට ඒක තේරුම් ගත්තා කියන නුවණ සහ ඒ තුළ තිබෙන සතුට නිස්සිත ස්වභාවයක් පවතිනවා. මේක තේරෙනවා කියන්නේ. එතකොට අන්න ඒ වගේම අපිට අර මානසිකාරයේ නැවත නැවත පවත්නකොට අපිට ඒක තුළ උපදින නුවණක් ඇත්තටම අනාත්ම ධර්මයක් නෙමේ පවතින්නේ. මේක සත්පුද්ගල භාවයෙන් ගත නොහැකි දෙයක් නේ. මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. එතකොට මේ ධර්ම හටගෙන නිරුද්ධ වෙන තැනක මෙතන ඉඳලා සත්වයක් තව තැනකට යනවා කියන එක කෙලසකවත් विद्यमान වන්නට පුළුවන් කමක් නැත්තේ. මෙන්න මේ ආකාරයට පින්නතුනේ මෙතන සිහිනුවන පවත්වනකොට ඒ පුද්ගලයාට එතන යම් කෙලෙසයක් තිබුණා නම් සත්පුද්ගල භවෙන් ග්‍රහණය කරගන්න අන්න ඒක කනුක භාවයටපත් වෙනවා. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික තුනී බවට පත්වන්නට පටන් ගන්නවා. එතකොට මේ ආකාරයට ඒක නා සිහිනුවන පවත්තනවා. සිහිනුවන පවත්තන්නේ කොහොමද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. එතකොට මේ ආකාරයට සිහිය පවත්වන එකේනා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති. තමාගේ කයෙහි කයano බලමින් වාසය කරන්න පටන් ගන්නවා. තමන්ගේ කයෙහි කයano බලමින් වාසය කරන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලම තමන් පිළිබඳව මේ මානසිකාරය පවත්වන එක තමයි මුලින් පුරුදු කරන්නේ. මුලින් ප්‍රගුණ කරන්නේ මේ විදිහට. තමන් කියපු තැන මේකය මම කියලා පෙන්වනට සත්වයේ කෙනෙක් කියලා මම මේක අල්ලගත්තට මේ කනබන ආහාර ප්‍රත්‍යයෙන් උපදුණු අනාත්ම දෙයක්. ඒකට ඒක වෙන් වෙලා අපිට පේන්න පටන් ගන්නවා. එතකොට ඒක වෙන් වෙලා පේනකොට අපිට පේන්න අවශ්‍ය බොහොම පරිස්සම් වෙන්න ඕන දෙයක් තමයි මේක ඇතුළේ වෙන කෙනෙක් ඉන්නවා මේ ඇඟ වෙනම දෙයක් කියන එක නෙමෙයි. මේ ඇඟ වෙනම කෙනෙක් එහෙම නැතිනම් මේක දිහා බලාගෙන ඉන්න තව කෙනෙක් ඉන්නවා කියන එක නෙමෙයි. ඒක අපි මානසිකව හදාගත්ත සංකල්පයක් විදිහට තමන් කියලා කෙනෙක් එළියේ ඉඳලා මේක දිහා බලන් ඉන්න විදිහට මානසිකාරය කරන්න පටන් ගන්නවා. මේක මේ නොවිය යුතුයි. ඒක එසේ නොකළ යුතුයි. අපි කළ යුතු වෙන්නේ මේ තමන් කියලා අල්ලගත්ත රූපය පිළිබඳව යථාර්ථය මෙනෙහි කිරීමක්. ඒහා ආනුෂංගිකව අපි බලන්නට අවශ්‍යයි. ඒහා අනුබද්ධව අපි බලන්නට අවශ්‍යයි. Tamange මානසික ස්වභාවය පිළිබඳව. එතකොට මේ හිතෙන් මේ විදිහට දෙයක් උපදවනකොට හිතෙන් උපදවපු මෙබඳු රූපයක් නිසා නේද මේ කයෙහි එසවීමක් ආපසු තැබීමක් තේන්නේ. මෙබඳු ඉරියව් පැවැත්මක් තියෙන්නේ. එහෙම නැතිනම් මේ කයෙහි මෙබඳු ඉරියව් පැවැත්මක් කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. මේක හුදු අනාත්ම සංසිද්ධියක් අනාත්ම ධර්ම ධර්මයන්ගේ පැවැත්මක් කියලා Tamante ඒ පිළිබඳව හොඳින් විච්ඡේදනය කරන නුවණක් පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉස්සෙල්ලා පවත්වන්නේ අපි බහැර කයවල් අනෙක් පුද්ගලයෝ ගැන හිත හිත ඉන්න කලින් ඒක බලන්නේ ඉස්සෙල්ලාම Taman කියලා ගොඩනගාගත්ත තැන පිළිබඳව. ඒ කියන්නේ Taman කියලා හදාගත්ත තැන विद्यमान වන ස්වરૂපය ස්වභාවය තමයි මේ මානසිකාරයට පාදක කරගන්න පෙළඹෙන්නේ. ඒකට තමන් ගැන හොඳට ව්‍යවස්ථාපනය කරමින් නැවත නැවත ව්‍යවස්ථාපනය කරමින් මේ දේ කරන්න පුළුවන්කම තියෙනවා. මේක කරනකොට ඔබට පුළුවන් ඕනෙනම් සක්මන් මළුවකට බැහැලා එමෙයින් සැරේ සක්මන් කරන ගමන් ඒ ඒ ඒ දේ සිදුවන ආකාරය පිළිබඳව ඔබේ මානසිකාරය පවත්වා ඉඳගෙන ඉන්න වෙලාවක ඔබට මේ විදිහට ඉඳගෙන ඉන්නවා කියන තමන් කියන සංඥාව හොඳට පරිග්‍රහණය කරලා හිතින් ආත්පස අල්ලගෙන ඔබට පුළුවන් ඒ ඒ සංඥාව පිළිබඳව මේ මේ දර්ශනයට දාලා ඔබට මනසකාරය පවත්වලා බලන්න පුළුවන්. එතකොට එතන පේනවා ඔබට අනාත්ම දැක්මක්. අනාත්ම දැක්මක්. මෙබඳු හේතු වීම නිසා මෙබඳු ප්‍රත්‍යංගයේ ප්‍රත්‍යවීම නිසා තමයි මේ ස්වභාවයේ උපදින්නේ කියන දැනුම ඔබට එතන ඥානයක් විදිහට ප්‍රඥාවක් විදිහට ඇති වෙනවා අර විදිහට මානසිකාරයේ පැවැත්වීම තුළ. මානසිකාරයේ පැවැත්වීම තමයි පළවෙනි දේ. මානසිකාරය තුළින් උපදින නුවණක්. එතකොට අපි ආධ්‍යාත්මික කය පිළිබඳව බලන්නේ විදිහට. දැන් මෛත්‍රී භාවනාව කරනකොට අපි ඉස්සෙල්ලා තමන්ට මෛත්‍රී කරගන්නවා. ඇයි තමන්ට මෛත්‍රී කරගන්නේ? තමන්ට මෛත්‍රී කරගෙන ඒ මෛත්‍රී ස්වභාවය දැන් නැත්තම් තමන්ට මෛත්‍රී කරනවා කියලා එකක් කළ යුතු වෙන්නේ නැහැ. තමන්ට කොහොමද තමන්ගේ හිතේ මෛත්‍රී තියෙනවා. ඒ ස්වභාවය පිළිබඳව ආදේශකයක් විදිහට තමයි අපි අනිත් අය ළඟට මේ මෛත්‍රිය අරගෙන යන්නේ. තමන්ගේ තියෙන මෛත්‍රී සහගත භාවය, මෛත්‍රී සිත අපි අනිත් අය ළඟට අරගෙන යන විදිහට. එතකොට මේ මම වගේ මේ අයත් මේ නිදුක් භාවයටපත් වේවා. මම දුකට කැමති නැහැ. එහෙනම් ඒ අනිත් අයත් දුකට කැමති නැති අය. අනේ ඒ අයත් නිදුක් ස්වභාවයටපත් වේවා කියන දැන් තමන් වගේම තමන් මෙන්ම ඒ අයටත් ඉබඳු ස්වභාවයටපත් වේවා. එතකොට තමන් හොඳට ඉස්සෙල්ලා නිශ්චය කරගෙන තියෙන තමන්ගේ ස්වභාවය. අන්න ඒ බඳුම දෙයක් තමයි මෙතන දුස්සිද්ධ වෙන්නේ. ඉස්සලම තමන් කියලා අල්ලගත්ත මේ කයෙහි ස්වභාවය පිළිබඳව එයා හොඳින් බලනවා අර නුවණ උපදින විදිහට. ඒ නුවණ ඇති වෙන විදිහට නුවණ උපදින විදිහට මානසිකාරයේ පවත්වලා ඒ මනසම ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති මේ ආධ්‍යාත්මික කයෙහි කයano බලමින් වාසය කරනවා වගේම බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති එයා බහැර කය පිළිබඳව ඊට පස්සේ මානසිකාරය කරන්න පටන් ගන්නවා. දැන් ආධ්‍යාත්මික කය පිළිබඳවත් බලනවා, බාහිර කය පිළිබඳවත් ඒ විදිහටම මානසිකාරය කරන්නට පටන් ගන්නවා. ආධ්‍යාත්මික සහ බාහිර කය පිළිබඳව කියන මේ දෙක පිළිබඳව නොනින් පවත්තන. එතකොට දැන් ආධ්‍යාත්මික කය පිළිබඳව ඇති කරගත්ත ඥානය තුළින්ම එයා බාහිර කය විදර්ශනා කරනවා. කොහොමද බාහිර කය පිළිබඳව විදර්ශනා කරන්නේ? ඔබට දැන් පේනකොට කෙනෙක්ව කෙනෙක් යනවා කියන සංඥාව තමයි අද පවතින්නේ. කෙනෙක් ඉඳගෙන ඉන්නවා, කෙනෙක් හිටගෙන ඉන්නවා, කෙනෙක් ඇවිදිනවා, කෙනෙක් දුවනවා, කෙනෙක් නිදා ගන්නවා. මේ දේ තමයි ඔබට තව රූපයක් දකින්නකොට ඇති වෙන්නේ. ඉතින් මෙන්න මේ සංඥාව දුර වෙන විදිහට ඔබ අර තමන් කියපු තැන යම් මානසිකාරයක් කළා නම් ඒ මානසිකාරය තුළින් උපදෝගත්ත නුවණ නැමැති කණ්ණාඩිය හරහා අර අනුන් කියන තව අය කියලා අපිට හම්බෙන තැනක් අපි ඒ විදිහටම මෙනෙහි කරලා බලන්න පුරුදු වෙනවා. ඒක බලන්නේ අර නුවණ තුලින්. හදිස්සිය හරියේ නුවණ අප්‍රකටව යනවා නම් ආපහු තමා වෙතම නැඹුරු වෙලා හොඳින් මානසිකාරය කරනවා. එතකොට මානසිකාරය කරලා ආපහු අර්ථ අතෙන්ට සබා බලනවා. එතකොට යම් කිසි විදිහකින් කෙනෙකුට ඕනේ නම් පුළුවන්කම තියනවා අර බාහිර රූපය පිළිබඳව වුණත් අර මානසිකාරය ඇති කරගන්න. කියන්නේ දැන් Taman කියන එක මුල් කරගෙන ඉස්සෙල්ලා බලපු නිසා වඩපු නිසා ඒක මුල් කරගෙනම නුවණ ඇති කරගෙන ඒ පිළිබඳව මානසිකාර්යය පවත්වලා එතනින් නුවණ ඇති කරගෙන බාහිර කය බැලීම ප්‍රායෝගිකව මේ භාවනා විදිහට මේක කරන්න යනකොට පහසුයි. හැබැයි අපි හිතමුකෝ එහෙම බාහිර කය පිළිබඳ ආධ්‍යාත්මික කය පිළිබඳව ශක්තිමත් විදිහට දැසගත්තේ නැති කෙනෙකුට ඕනේ නම් බාහිර කය පිළිබඳව උනත් බලන්න පුළුවන්කම තියෙනවා. ඒකේ නොහැකියාවක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ තව කෙනෙක් පුද්ගලයෙක් කැවිදිනවා කියලා පේන තැනකදී එයා එයා හොඳින් මානසිකාරය කරලා බලනවා මෙතන සිදුවන්නේ මෙබඳු ධර්මතාවයක පැවැත්මක් නේ. එතකොට මේ රූපයේහි ස්වභාවය මේක නේද? හිතෙහි ස්වභාවය මේක නේද? මේ හිතේ ඉපදුණු මෙබඳු ධර්මයක් නිසා හිතට පුළුවන් කමක් නැහැ යන්න. ඇවිදීම කියන දේ කරන්න. එතකොට හිතේ ස්වභාවය තමයි මේ කෘත්‍ය සම්පාදනය, මේ දේ ඇති කරලීම. එතකොට ඒ චිත්තකිරිය වායෝ ධාතුවේ ස්වභාවය තමයි රූපේ ඒ තත්යකට පත් කරන්නේ. මේක හරියට යන්ත්‍රයක් වගේ. යාන්ත්‍රික ක්‍රියාවලියක් වගේ දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට අපි මේ රූපය තුළ विद्यमान වන මේ ධර්මය අපි හොඳින් විශ්ලේෂණය කරගන්න පටන් ගන්නවා බාහිර රූපය තුලයි. ඉති අජත්ත බහිද්ධාවා කායේ කාය අනුපස්සේ විහෙරති ආධ්‍යාත්මික සහ බාහිර කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. ආධ්‍යාත්මික සහ බාහිර කයෙහි. එතකොට කලින් කලට ආධ්‍යාත්මික කයෙහි කලින් කලට බාහිර කයෙහි මේ විදිහට මේ දෙක තුලම පොදු ලක්ෂණයක් Tamanta ගොඩනගෙනවා. මේ දෙක තුලම එක පොදු ලක්ෂණයක්. ඒක කලින් කලට ආධ්‍යාත්මික ධර්මයේහි බලනවා, කලින් කලට බාහිර ධර්මයේහි බලනවා. ආධ්‍යාත්මික බාහිර දෙකම බලනවා කියලා කියන්නේ යාට මේ ආධ්‍යාත්මික සහ බාහිර කියන තැනක තියෙන එකම පොදු ලක්ෂණයක්. ඒ කියන්නේ සිත රූපේටත් රූපේ සිතටත් එකිනෙකට සිද්ධ වෙන මේ ප්‍රත්‍යතාවය නිසා මේ ක්‍රියාකාරීත්වයක් පේනවා. එහෙම නැත්නම් එතන මිනිස්සෙකු විසින් මේ දේ සිද්ධ කරනවා එහෙම නෙමෙයි. ඔය ප්‍රත්‍යවීම තුළ එකක් හරියට සිද්ධ වෙන්නේ නැති වුණොත් එතනින් එහාට එහි පැවැත්මක් ඇත්තේ නැහැ. කය අරගෙන යන්න පුළුවන් කමක් නැත්නම් කය ඒකට නොසුදුසුයි නම් එතනින් එහාට යෑමක් පේන්නේ නැහැ. ඒ වගේම ඒබඳු සිතක් උපදින්න නැත්නම් ඒ ඒබඳු දෙයක පැවැත්මක් පේන්නේ සිතක් ඉපදුනත් විඤ්ඤාප්ති රූප උපද ඒ සිතෙහි උපදින්නේ නැත්නම් ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට යම් සිත දුර්වල වෙනකොට විඤ්ඤාප්ති රූප ඉදීම අඩු වෙනකොට එතකොට මේ කය අරගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට යම් කිසි අවස්ථාවක චිත්තකිරිය වායෝ දහතු උපදින්නේ නැති වුණොත් එහෙම එතකොටත් ඒ දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් මේක තමන් බුද්ධලයේ තව කෙනෙක් ඇවිල්ලා මේක කරවනවා කරනවා එහෙම නෙමෙයි. මේක තියෙන මේ මේ ධර්මතා ටිකක එකතුවක් එකිනෙකාගේ ක්‍රියාවලියක් නිසා යෑම නැමැති දෙයක් වෙනවා. ඒක හරියට අර අපි පසුගිය භාවනා වැඩසටහනේදී කිව්වා කරත්තයක් වගේ කියලා. කරත්තයට යන්න පුළුවන් කමක් නැහැ. කරත්තයකට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි ගොන්නොදෙන ගොන්නොදෙනෙක් යොදවලා ඊට පස්සේ දක්ෂ රියදුරෙක් මේකට රතාචාර්යවරයෙක් ඇවිල්ලා එතකොට මේ රතාචාර්යවරයා අර ගොනුන් දක්හාගෙන දක්කනකොට අර බැඳි කරත්තයක් ඒ පසුපස්සේ යන්න පටන් ගන්නවා. අන්න ඒ බඳු ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ අර කරත්තේ වගේ මේ කයට කවදාවත් යෑමීම් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම මේ හිතට යෑමීම් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට මේ ධර්මයන්ගේ එකතුවක් නිසා තමයි කොටින්ම මේ කරත්තේ යෑම කියන දේ හම්බෙලා තියෙන්නේ. මේක හුදෙක්ම අනාත්ම ධර්මයක් කියන එක ප්‍රකට වෙන විදිහට අපි ආධ්‍යාත්මික කය පිළිබඳවත් බලනවා බාහිර කය පිළිබඳවත් බලනවා මේ දෙක තුළම කලින් කලට මෙහෙම බලනකොට අපිට උපදින නුවණ තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ දෙක තුලින් අපිට ආධ්‍යාත්මික සහ බාහිර කය පිළිම තුළ මේ නුවණ පහළ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එයා සමුදේ අනුව බලමින් කය තුල වාසය කරනවා. එයා බලනවා මේ ධර්මයේ මෙබඳු සිතක් උපදිනකොට මෙබඳු කයක මේ ක්‍රියාකාරීත්වයක් පේන තැනක කොහොමද මේක ඉපදුනේ? එයා සමුදය අනුව බලනවා. එයා දකිනවා රූපය උපදින්න හේතු වෙන හේතු ටික අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය කියන මේ හේතු මුල් කරගෙන නේද මෙබඳු රූපයක් හටගත්තේ. එතකොට එතනදී බීජ කලලයක් තුළ එතන තිබුණේ නැහැ. අතපය ඇවිදින්න පුළුවන් කමක් එතන තිබුණේ නැහැ. එතන තිබුණේ නැහැ. ඉරියව් පැවැත්මක් කරන්න පුළුවන් මට්ටමේ දෙයක් තිබුණේ නැහැ. එතන හුදු කලලමේ ඊටාම සුළු තැනක ඇසට නොපෙනෙන තරමේ ප්‍රමාණයක තිබුණු අලල ස්වરૂපයක් විතරයි එතන තිබුණේ. එතකොට අන්න ඒබඳු මට්ටමක තිබුණ තැනක ඒ මවගේ ඕජාසාරයත් නැතිනම් කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ඒ ඉපදුණු දේ ඕජාමය ගතිය උපකාර කරගෙන ඒ වගේම සිත උපකාර කරගෙන කර්මජ රූප ඉපදවීම මගින් නැවත නැවත සිත පැත්තෙනුත් උපස්තම්භක භාවයේ ලැබමින් ඒ වගේම වර්තමාන ප්‍රත්‍ය සමවායත් උපකාර කරගනු ලබමින් මේ රූපය රූප කලාප විදිහට ජනමය වෙන්න පටන් ගන්නවා. ඒකට සිතක තිබුණු ස්වરૂපයට අනුව මේ රූපය සකස් වෙනකොට ඉන්ද්‍රියන්ගේ පැනවීම කරන්න පුළුවන්කම තියෙනවා. මේ කායික පරිපූර්ණ ආයතන ඇතිව මේ කායික ක්‍රියාකාරීත්වයන් කරන්න පුළුවන් විදිහට මේ කය හට ගන්නවා. ඒකට මේ කය ඉපදුනේ කොහොමද? අවිද්‍යාව, කර්ම සංහා සහ ආහාර කියන මේ දේවල් ටික හේතු කරගෙන. අවිද්‍යාව, කර්මය, තණ්හාව කියනකොට මේ ප්‍රතිසන්දිය පිණිස පැමිණීමට තිබුණ ප්‍රධානම හේතු ටික. අවිද්‍යාවක්, යම් කර්මයක්, කර්මයට කරන ලද තණ්හාවක් කියන මේ ටික තිබුණා නම් මේ ධර්ම මුල් කරගෙන තමයි කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ. ඒකට ප්‍රතිසන්දි වශයෙන් යම් විඥානයක් දැසගත්තා නම් ඒ දැසගත්ත තැනක ආහාරපත් නිසා තමයි ඒ රූපේහි වැඩිම ඒ රූපේහි පැවැත්ම අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. අන්න එතකොට එයා සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එයා දකිනවා මේ කය සත්වයක් නො වූ පුද්ගලයෙක් නො වූ අනාත්ම ධර්මයක් විදිහට මේ කය ඉපදුනේ කොහොමද? මේ කය පහළ වුණේ කොහොමද? මෙන්න මේ කියන කාරණාව පිළිබඳව එයා හොඳට සිහිනුවන පවත්වන්න පටන් ගන්නවා. දැන් පළවෙනියටම කලේ මොකද්ද එයා? ඉරියව් පැවැත්ම තුළ සත්පුද්ගල සංඥාව තුනී කරලා ඝන සංඥාව ඉවත් කරලා එතන මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව තේරුම් ගත්තා. ඊට පස්සේ බලනවා මේ නාම රූප ධර්මයන්ගේ පහළවීම සිද්ධ වුණේ කොහොමද කියන එක. නාම රූප ධර්මයන්ගේ පහළවීම සිද්ධ වුණේ කොහොමද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය අනුව බලමින් එයා කය පිළිබඳව වාසය කරනවා. ඒක තමයි මේ භාවනාව ඊළඟ අධියර. එතකොට පළවෙනි අධියර කිව්වා අපි ඉරියව් පැවැත්ම හොඳට ඉස්සෙල්ලා පරිග්‍රහණය කරගන්න. ඊට පස්සේ ඉරියව් පැවැත්ම පරිග්‍රහණය කරගෙන සත්පුද්ගල සංඥාව දුර වෙන විදිහට මේ කයෙහි නාම රූප ධර්මයන්ගේ වෙනස් බව පිළිබඳ හොඳින් තේරුම් ගන්න එකිනෙකාගේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රත්‍යවීම පිළිබඳව ඊට පස්සේ මේ විදිහට හටගත්තේ කොහොමද මේ ධර්මයෝ කියලා හොඳින් මානසිකාරය කරලා බලන්න. එතකොට සයිතයි සමුදේ ධම්මාන පස්සීවා කායස්මින් විහෙරති කියලා කිව්වේ. ඒ වගේම වය ධම්මාන පස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මාන පස්සීවා කියලා කියන්නේ වැය අනුව බලමින් වාසය කරනවා කියන්නේ. වය ධම්මාන පස්සීවා කියනවා වැය අනුව බලමින් වාසය කරනවා. එතකොට අපි කොහොමද වැය අනුව බලමින් වාසය කරන්නේ? වැය අනුව බලමින් වාසය කරන්නේ අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ හේතු ටික අද මෙතන නොයදුනොත් මේ සත්වයේක කියන දේ මත අපිට ඇවිල්ලා තියෙන අවිද්‍යාව කියන හේතුවනේ ඒකට සත්‍යයක් කියන බව නොයදුනොත් එතන අවිද්‍යාව නැති වෙලා මේ ධර්මතා ටිකේ අවබෝධය ලැබුණොත් අපිට කර්ම රැස් කර ගැනීම පිණිස කෙනෙක් හම්බ වෙන්නේ නැහැ මේ රූපේ මම කියපු නිසා මේ නාම ධර්ම මම කියලා අල්ලගත්ත නිසා තමයි හොඳ හෝ නරක කර්ම කරන්න පුළුවන් පුද්ගල බවක් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ පුද්ගල බවක් ගොඩනැගෙන්නේ නැති විදිහට මනසක් නුවණක් පවතිනවා නම් එතන අවිද්‍යාවට ඉඩක් නැහැ. එහෙනම් එතන ගෝචර වෙන්නේ මොකද්ද? හුදු අනාත්ම ධර්මතා ටිකක් උපදිනවා. අනාත්ම ධර්මයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. මේක තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ හටගෙන ඉතිරි නැතුව නැති වෙලා යන මේ හුදු ධර්ම සංතතියක පැවැත්ම අද දවසේදී නැති වුණොත් ඒ කියන්නේ මේ තැනක අවිද්‍යාව නිසා විඥානයේ නැමැති මායාව තුළ සත්‍යයේක පුද්ගලයේක කියලා අසුරු කරන මෝඩකම අද නැති කළොත් එහෙනම් අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වෙනකොට සත්පුද්ගල භාවයේ කර්මය නැති වෙනවා. එහෙනම් තණ්හා උපාදාන නැති කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන හේතු ටික නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අනාගතයේට උපදින බවක් ඇත්තේ නැහැ. අනාගතයට උපදින බවක් නෑ. එතකොට අනාගතයට උපදින බවක් නැත්තම් එහෙනම් ඒක ප්‍රතිසන්දි වශයෙන් යන බවක් නෑනේ. ඒකෙන් නිදිලා අනුත්පාද නිරෝධය ප්‍රත්‍යක්ෂ කරලා. එතකොට මේ අනුස්වාද නිරෝධ භාවය පිළිබඳව ඔන්න අපි දකිනවා. වැය අනුව දකිනකොට අපි වැය දකින එක ආකාරයක්. ඊට පස්සේ වර්තමාන ප්‍රත්‍යසමවායෙන් උපන්න ධර්මය ප්‍රත්‍යසමවායෙන් නිරුද්ධ වෙන බව දකිනවා. ප්‍රත්‍යසමවායෙන් උපන් කය ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ ඒ මොහොතට ඉපදුණු ඒ රූපයන් ඒ ඒ මොහොතට නිරුද්ධ වෙලා යනවා. ඒ ඒ හිතින් ඉපදුවා නම් රූපයන් අපි කියන විඤ්ඤාප්ති රූප උපදවනවා කියලා විඤ්ඤාප්ති රූප නිකන් උපදින්නේ නැහනේ. ඒ සිතත් එක්ක උපදින රූපනේ. ඒකට ධම්මායතන පරියාපන්න වන රූපනේ. ඒකට මේ විඤ්ඤාති රූපය ඒ හිත නිරුද්ධ වුණාට පස්සේ තියෙනව නෙමෙයිනේ. ඒ රූපය ඒකත් එක්කම නිරෝධයටපත් වෙලා යනවා. ඒ රූපයත් එක්ක ඒ හිතත් එක්කම ඒ රූප ධර්මතාව ටික නිරුද්ධ වෙනවා. ඒකට ඒ රූපය කියන දේ පවස්නා දෙයක් ලෙස ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොහොතින් මොහත හටගෙන ඉතිරි නැතු නැති වෙන ධර්මයක් විදිහට තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. එයා දකිනවා අවිද්‍යා කර්ම සංහා ආහාර ටික කවිද්‍යා කර්ම සංහා කියන ටික නැති වුණොත් අනාගතයට උපදින්නේ වර්තමාන ආහාරය කියනකොට වර්තමාන වූ මේ රූපය මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වන ස්වභාවය දකිනවා වර්තමාන ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වන ආකාරය. කම්ම චිත්ත ඍතු ආහාර කියන මේ ප්‍රත්‍ය සමவாயයෙන් උපදින රූපයන් මේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙන බව එයා නැවත නැවත දකිනවා. ඒකට මේ සත්වයේක පුද්ගලයෙක් කියලා ගත්ත තැනක එයාට පේනවා හටගෙන නිරුද්ධ වෙන රූප සංතතිය. ඒක පවතිනවා කියන්න බෑ. ඒක පුද්ගලයෙක් කියන්න බෑ. ඒක මම කියන්න බෑ. ඒක තව කෙනෙක් කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ මේ විදිහට හට ගැනීම අනුව බලමින් වාසය කරනවා. වැය අනුව බලමින් වාසය කරනවා. කලින් කලට හට ගැනීම අනුව බලමින් වැය අනුව බලමින් වාසය කරනවා. කොටින්ම කියනවා නම් මේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව ඇති වුණු බුදු ධර්ම සංතතියක් පිළිබඳව නුවණක් යාට පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මෙන්න මේ ධර්ම සංතතියක් පිළිබඳව මේ නුවණ පවතිනකොට එයාට මේ නුවණ නිසා යම් කර්ම කෙලස් ටිකක් එතන උපදින බවක් තිබුණා නම් එයාට ඒ කර්ම කෙලස් ටික ටිකෙන් ටික ප්‍රහීන වන්නට පටන් ගන්නවා. එතකොට මේ කය යම් යම් අයුරකින් පවතිනවා නම් යම් යම් අයුරකින් පවතිනවා නම් ඒ ඒ අයුරෙදි ඒ ඒ ස්වභාවයෙන් යා සිහිනුවන පවත්නවා. මේ කය පවතින යම් යම් ඉරියව් පැවැත්මක් තුළ නම් ඒ ඒ පවතින ඉරියව් පැවැත්ම තුළ එයා හොඳින් සිහිය නවන පවත්වන්න පටන් ගන්නවා. එතකොට මේ විදිහට සමුදේ වය අනුව බලමින් වාසය කරනවා. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චපට්ඨිකා හෝති. මේ විදිහට අත්තිකායෝතිවා පනස්ස හුදෙක්ම සත්පුද්ගල ආත්ම භාවයකින් ගත නොහැකි මොහොතින් මොහත හටගෙන නිරුද්ධ වෙන හුදෙක්ම මේ සම්පතියක් පමණක් පවතිනවාය කියන නුවණක් යාට තියෙනවා සතිපත්චුපත්ිතා හෝති බදු සිහියක් යාට එළඹ සිට පිහිටා සිටිනවා යාව දේව ඥානමස්සාය පටිච්චසමුප්පාය ඥානයේ පිණිස මේ විදිහට සිහියෙහි පැවැත්ම පිණිස උපකාර වන දෙයක් යාට තියෙනවා අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති තෘෂ්ණා දෘෂ්ටි දෙක නිශ්චිත වන්නේ නැතුව අනිශ්චිතව වාසය කරනවා. නැචකින්ති ලෝකේ උපාදීති ලෝකේ කිසිවක්ම එයා උපාදාන වශයෙන් අල්ලගන්නේ නැහැ. උපාදාන වශයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ. නැචකින්ති ලෝකේ උපාදීති. එතකොට මෙන්න මේ ආකාරයට මේ ඉරියව් පැවැත්ම පිළිබඳව පින්නතුණ එයා සිහිනුවන පවත්වන්නට පුරුදු වෙනවා. එතකොට දැන් එයා මේ භාවනාව ආරම්භ කරලා කරගෙන යනකොට පළවෙනියටම තමන්ගේ කය පිළිබඳව බැලුවා. ඊට පස්සේ ඒ නුවණින් යුක්තව අනුන්ගේ කය කියන තැන බැලුවා. බහිද්ධාවා කායේ කායනුපස්සී කියන තැනදී අජත් බහිද්ධාවා කියන කලෙන් කලට ආධ්‍යාත්මිකව සහ බාහිරව කියන මේ තැන් දෙක තුළම සමාන නුවණක් ගොඩනගෙන විදිහට මේ දෙක තුනම නුවණ පවත්වන්නට යෙදුණා. ඊට පස්සේ ඒක තවදුරටත් ගැඹුරු විපස්සනාව පැත්තට යන අඹුරු කරගන්නට යෙදුණා. මේක ඉපදුනේ කොහොමද මේ ධර්ම සංතතිය? මේක වැය වෙන්නේ කොහොමද මේ ධර්ම සංතතිය? හට ගැනීම සහ වැයවීම සිදුවන ආකාරය පිළිබඳව උද්‍යව්‍ය ඥානය ගොඩනගෙන විදිහට යා මේ නුවණ පටන් ගත්තා දිනු කිරීම සඳහා. මෙන්න මේ අනුපූර්ව විදිහට පින්නතුනි කෙනෙක් ඉරියව් පැවැත්ම පිළිබඳව සිහිනුවන පවත්නවා නම් එයම හේතු කරගෙන එයාට නිර්වාණාභිගමය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකම හේතු කරගෙන එයම ප්‍රත්‍ය කරගෙන එයාට නිර්වාණාභිගමය සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි අපි හැම වෙලාවකදීම කරන්නේ ඉරියව් පවත්වන එකනේ. මොන විදිහට හිතියත් කරන්නේ යම් කිසි ඉරියව්වක් පවත්වන එකනේ. ඒ ඕනෑම ඉරියව්වක පැවැත්මක් පිළිබඳව යථායතනං කායෝ පනිහිතෝ හෝති. එතකොට ඒ ඒ තන යම් කිසි ආකාරයකින් මේ කයෙහි පැවැත්ම අපි සිද්ධ කරනවා නම් ඒ ඒ පවත්වන ආකාරයට අපි ප්‍රජානනය සිද්ධ කරනවා. මේ නුවණ පවත්වනවා. එතකොට තථා තථානම් පජානාති කියලා කිව්වේ ඒකයි. ඒ ඒ අයුරින් අපි දැනගන්නවා නුවණින් දැනගන්නවා කියන එක सिद्ध කරනවා. ඒකට මේ කයෙහි පැවැත්ම සිදුවන තැනක මේ සිහිනුවන පවත්වන්නට තරම් අපි දක්ෂ වෙන්නට ඕන. එතකොට අපේ එදිනෙදා කටයුතු තුළ කාල වේලාව වෙන් කරගත්තොත් අපි ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම මේ සිහිනුවන වඩන්න පින්නතුනේ ප්‍රායෝගිකව ඔබට අත්විඳින්නට පුළුවන්. ඔබටම භුක්ති විඳින්නට පුළුවන්. මේ කියන කාරණාව කොතෙක් දුරට සාධාරණද කොතෙක් දුරට Tamange මනස වැඩනවද කියන එක පිළිබඳව. අපේ හිත ගොඩක් එකඟ වෙන්නේ නැහැ කියලා අපිට දැනුණට බුද්ධිගෝචරව ඥානගෝචරව නැවත නැවත පෙන්වා දෙනකොට ඒ හිත ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒක තමයි හිතේ තියෙන ස්වභාවය. භාග්‍යවතුන්වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා මහන්නේ මේ හිත වඩන්න පුළුවන්, දිනු කරන්න පුළුවන්, පුළුවන් නිසා තමයි මම කියන්නේ. එහෙම නැත්නම් කියන්නේ නැහැ කියලා. ඒකට මේ හිත දිනු කරන්න පුළුවන්, මේ හිත වඩන්න පුළුවන්. එන්නතුනේ ඒක ස්වභාවය මේ හිතත් එක්ක කටයුතු කරනකොට සිතත් එක්ක ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී බෑ කියලා දෙයක් නැහැ. අමාරුවෙන් හරි යම්කිසි තැනකට හිත පුරුදු කරන්න පටන් ගත්තොත් වෙනතුනේ ඒ හිත ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒ පැත්තට පුරුදු වෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. හැම වෙලාවකදීම හිත ඒ නැවත නැවත දෙන පැත්තට හොඳ හෝ නරක ඒ පැත්තට පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඕනෑම හිතක තියෙන ස්වභාවය. මේක භාවිත කිරීම නොකිරීම කියන එක මත මේකේ කාලය තීරණය වුණාට පින්නතුනි හිතේ ස්වභාවය තමයි ඒ ඕනෑම මොහොතක ඕනෑම පැත්තකට වෙනස් කරන්න පුළුවන්කම තියෙන එක. දැන් කෙනෙකුට යම් කිසි තමන් අකමැති දේවල් නැවත නැවත සිද්ධ වෙන්න ගත්තොත් ගැටීම් මිශ්‍රිත දේවල් එන්න ගත්තොත් හැම වෙලෙම යාට හිතෙන්න පටන් ගන්නවා එපා වෙනවා නේද මේ දේවල්. එතකොට යාට මේකම නැවත නැවත තමන්ගේ හිතෙන් පුනරාවය පටන් ගත්තාම මේ පුනරාවණය තුළ නැවත නැවත යාට එපා වීම කියන දේම ස්වභාවයෙන්ම හිතට අරමුණු වෙන්න පටන් ගන්නවා. එයාට හැමදේම එපා වෙන්න පටන් ගන්නවා. එතකොට අන්තිමේට මේ මානසික ආතතියක් බවට පත් වෙලා ඒක මානසික රෝගයක් දක්වාම යන්න පුළුවන්කම තියෙනවා. අන්තිමේටම ගිහිල්ලා ජීවිතේ කලකිරෙන මට්ටමට ජීවිතේ පා වෙන මට්ටමට යන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ මට්ටමේ ඉන්න කෙනෙකුට මේක ආපහු අනිත් පැත්තට හරව ගන්න බැරි කමක් නැත්තේ නෑ. බැරි එයාට ඒක කරන්න පුළුවන්. හැබැයි එකපාර කරන්න අපහසුයි. දැන් අර ඔක්කොම එපා වෙලා ඉන්න කෙනෙකුට එයාගේ හිතින් එයා අනිත් පැත්තට පෙන්වලා දෙන්න පටන් ගත්තොත් නෑ මම හොඳින් ඉන්නවා කියලා පෙන්න දෙන්න පටන් ගත්තොත් Tamanට තියෙන හොඳ පැත්ත පෙන්වලා දෙන්න පටන් ගත්තොත් හිත එකපාර එකත් එක්ක සැසඳෙන්නේ හිත එකපාර එකත් එක්ක දැසගන්නේ ඇයි හිත යා පුරුදු කරලා තියෙන අනිත් පැත්තට කාලයක් හැබැයි අනිත් පැත්තට පුරුදු කරන්න අමාරුවෙන් අමාරුවෙන් බෑ කියද්දි බෑ කියද්දි හරි ඒක පුරුදු කළොත් මොකද වෙන්නේ ඒක පුරුදු කළොත් හිත ඒ පැත්තට බරව ඊළඟට සිතුවිලි ඇති කරන්න පටන් ගන්නවා. ආපහු හිත තිබුණ තැනට ගන්න පුළුවන්කම තියෙන. ඒක තමයි සිතක තියෙන ස්වභාවය. ඒ නිසා පින්නතුනේ හිත කියන්නේ පුරුදු කරන්න පුළුවන් දෙයක්. අපි වැරදි පැත්තට හිතන්නේ හිත පුරුදු කරලා තියෙනවා. දකින්නකොටම සත්පුද්ගල සංඥාවන් අනු යන්න හිත පුරුදු කරලා තියෙනවා. දැන් මේ පුරුද්ද අපිට පුළුවන් අනිත් පැත්ත හරවන්න. එතකොට මේ පුරුද්ද අනිත් පැත්ත හරවන්න එකපාර බැරි පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අපිට. හැබැයි අපිට ටිකෙන් ටික ටිකෙන් ටික නැවත නැවත උත්සාහවත් වෙනකොට හිත විසින්ම පෙන්වා දෙන්න පටන් ගන්නවා ඔතනදී දකින්න විදිහ වැරදි. ඔතනදී දකින්න ක්‍රමය වැරදි. ඒක එහෙම එසේ නෙවෙයි විය යුතු දේ. විය යුතු ක්‍රමය මෙබඳු ආකාරයක් නේද කියලා හිත නැවත නැවත ඒක පෙන්වා දෙන්න පටන් ගන්නවා. එතකොට හිත ඒ විදිහට නැවත නැවත තමන්ගේ පැත්තට පෙන්වා දෙන්න පටන් ගත්තාම තමයි පින්නතුනේ ඒක ඊටාම පහසුවෙන් අපිට ඊට පස්සේ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැති වුණොත් සිද්ධ වෙන දේ තමයි ඒක පහසුවක් නැතිව පහසුවක් නැතිව අපිට අපහසුයෙන් මේ දේ කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රතිපදාව පුරනකොට මේ හැමෝම බොහොම පහසුවෙන් හිත තිබ්බ ගමන් එතන පිහිටා ඉඳලා වෙන අරමුණු වෙන්නේ නැතුව ගිහිල්ලා හිත එකපාර සමාධිමත් වෙනවා සමාධිගත වෙනවා එහෙම නෙමෙයි. එහෙම වෙන අය ඉන්නවා බොහොම කලාතුරකින් හිත දියුණු කරපු ඒ සසරේ පවා හිත පුරුදු කරපු ඇත්තෝ. හැබැයි එහෙම නැතුව සසරේවත් හිත පුරුදු කරලා නැති කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. අර විදිහට පුරුදු කරපු කෙනෙක් හිටියත් ඒ පුරුද්ද පිහිටා දෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට. එහෙනම් බහුතරයක් අය කොහොමද කරන්නේ? ඒ අය හිතේ නැවත නැවත විතර්ක එනකොට ප්‍රතිතර්ක එනකොට හිත අරමුණු වල වේගෙන් ගිහිල්ලා ඒවත් එක්ක හැප්පෙමින් ඉන්නකොට ඒ දේවල් වල හැප්පෙන්නේ නැති වෙන්න ඒවත් එක්ක නැවත නැවත විතර්ක පවත්වන්නේ නැති වෙන්න හිත පුරුදු කරනවා. ඒක තමයි ස්වභාවයේ හිත. හිතේ අර විදිහට ඇති වෙනකොට ඒකට ප්‍රතිවිරුද්ධව යුද්ධ කරන එක ප්‍රතිවිරුද්ධව අපි සිතුවිලි පවත්වන එක තමයි භාවනාවක් තුළින් සිද්ධ කරන එක හැම බොහෝ දිනෙකට බොහොම ආයාසයක් දරන්න සිද්ධ වෙන දෙයක්. කොයිතැන දක්වා ආයාසය දැරිය යුතුද? යම් කාල සීමාවක් යා නැවත නැවත හිතේ පැත්තට ප්‍රගුණ කරන්න පටන් ගත්තාම નિરાයාසයෙන් මෙයාට ඉබඳු සිතුවිලි ජනනය වෙන්න පටන් ගන්නවා. ඒ පැත්තට හිතුවිලි බරව හිතෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඒක පහසු වෙනවා මේ මානසිකාරයට. එතකොට මේ මානසිකාරය තවදුරටත් එයාට අපහසු නෑ. ඒක පහසුවෙන් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාට භුක්ති විඳින්න ලැබෙන බොහොම වටිනා දේවල් සමූහයක්. ඒ තමයි සාමාන්‍යයෙන් ලෝකේ ජීවත් වෙනකොට අපි ඇලීම් ගැටීම් නිසා උපදින දුක් තියෙනවානේ. සතිපට්ඨානේ පටන් ගන්නකොටම අපි කියන්නේ දුක්ඛ දෝමනස්සාන අත්ංගමයි කියලා දුක් දෝමනස් අපි කෙලවරට යවනවා කියලා. එතකොට මේ අපි යම්කිසි ආකාරයකින් ජීවිතයට ඇතිවෙන දුක් දුම්නස් කියනවා නම් මේවා දුරු කරන්න පුළුවන්කම තියෙනවා. හේතුව තමයි ඒ දේවල් අපි ගොඩක් භුක්ති විඳින්නේ හිතේ තියෙන සත්පුද්ගල සංඥාවන්. මම සහ අනු මේ දේවල් මත තමයි අපි ඇලීම් ගැටීම් උපදවගන්නේ. ඒකට කායानुපස්සනාව තුළින් මේ මේ තැන ඉලක්ක කරලා මේ තැන විනාශ කරනවා. මේ තියෙන කෙලෙස්ය තමයි දුරු කරන්න ඉස්සෙල්ලාම උත්සාහවත් කරවන්නේ. කෙනෙකුට මෙතන අනාත්ම ධර්මයේ ටිකෙන් ටික ප්‍රතිවේද වෙන්න පටන් ගත්තාම අපි ස්වභාවයෙන්ම කෙනෙක් ගැන තරහ පවත්වනවා නම් අපි තරහ පවත්වන්නේ පුද්ගල සංඥාව තුළ නම් දැන් එයාට පුද්ගල සංඥාව පවත්වන්න බැරි වෙනකොට මොකද අර තරහ එකත් එක්කම නැති වෙලා යන්න පටන් අපි කැමති වෙන්නේ පුද්ගලයෙකුට නම් ඒ පුද්ගල සංඥාව අපෙන් ඉවත් වෙන්න පටන් ගත්තාම අපිට මොකද්ද වෙන්නේ? අර ඕනවට වඩා අපි දැඳෙන්න යන එක ටිකෙන් ටික අපෙන් අයින් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපිට ජීවිතේ ජීවත් වෙනකොට අපිට පුද්ගලයෙක් බැනපු දෙයක් හරි අපි දෙයක් පිළිබඳව කෙනෙක් ගැන හිතේ දුකටපත් වීමක් හරි තියෙනවනම් ඒ පිළිබඳව තියෙන එක අපිට දුර වෙන්න පටන් ගන්නවා. ඒ අපිට ගෙනල්ලා දෙනවා මේ අනාත්ම ධර්මයක් තියෙන තැන පිළිබඳව නුවණ, සිහි නුවණ. බුදු ධර්ම සම්පතියක හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව නුවණක් තියෙනවා. ඒකට අර ලෝකයේ තුල අපි ඇලීම් බැඳීම් නිශ්චිතව යම් දුකක් වින්දානම් යම් වෙහෙසක් ගත්තනම් ඒ දුක, ඒ වෙහෙස අපිට සම්පූර්ණම දුරු කරගන්නට පින්නතුනි පුළුවන්කම ලැබිලා තියෙනවා මේ මානසිකාර්යය පැවැත්වීම තුලින්. එහෙනම් සතිපට්ඨාන භාවනාව කෙනෙක් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරන්න පටන් ගත්තොත් එහෙම. නැවත නැවත පුරුදු පුහුණු කරන්න පටන් ගත්තොත්, ප්‍රගුණ කරන්න පටන් ගත්තොත් ඒ භාවනාවම එයාට දුකෙන් මිදෙන්නට හේතුවක් බවට පත් වෙනවා වගේම මේ ජීවිතයේ එනේන අරමුණුත් එක්ක හැප්පිලා දුක් නොවි ඉන්න පුළුවන් වටපිටාව නිර්මාණය කරලා දෙනවා. ඒ හින්දා භාවනාව කියන්නේ මෙලවත් කෙනෙක්ව සතුටින් යහපත්ව තියන්න පුළුවන් පරලොවත් අපිට සම්පූර්ණම දුරු කළම දාන්න පුළුවන් උත්තරීතර දෙයක්. ඒ කියන්නේ නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැති තැනකට අපේ මනස අපිට ක්‍රමානුකූලව පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ නිවැරදි විදිහට මේක භාවිත කරනවා නම්. ඒ හින්දා ප්‍රමාද වන්නට එපා. කොහොම හරි අප්‍රමාදීව මේ ධර්මයේ තුල හැසිරෙන්න උත්සාහවත් වෙන්න. ඔබේ ජීවිතේට ප්‍රශ්න ගැටලු සමූහයක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ගොඩාක් ප්‍රශ්න නැද්දේ මිනිස්සු ජීවත් වෙන්න. හැබැයි ඒ දේවල් මැද්දේ උනත් ඔබ ධර්මයෙන් නම් ඈත් වෙන්න දෙන්න එපා. මොකද ඔබට ඊළඟට මුහුණ දෙන්න වෙන තත්ත්වය සමහර විට මේකත් වඩා භයංකර තත්ත්වයක් වෙන්න පුළුවන්. සතර අපායේ ගිහිල්ලා කාගේවත් පිළිසරණක් නැතුව පිහිටට ඉන්න තැනක් නැතිව අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන තැනකට කර්ම බීජ අපි රැස් කරගෙන තියෙන ඕන තරම්. ඒ හින්දා මේ සසර සුබදායක තැනක් බවට පත් වෙන්නේ නැහැ. ඔබට හිතෙයි එක වේලක් හරි කාලා ඔබට වැටිලා ඉන්න තැනක් තියෙන තැනක් හොඳයි කියලා මේ සසර ගමන ගැන හිතලා බැලුවොත්. දුගතියකට යනකොට ඒ දුගතියකට යන්නේක ගැන කතා කරනකොට අර උල උඩ ඉන්න මිනිස්සෙකුටත් ඇවිල්ලා ඔහුගේ පුරාණ ඥාතියෙක් කියලා යනවා හැමදාම සත් මේ සත්පුරුෂ ජීවත් වෙන්න බලන්න කියලා. ඔබ කොහොම හරි ජීවත් වෙන්න මැරෙන්න එපා කියලා කියලා යනවා. එතකොට මේකට හේතුව තමයි මෙයා මැරලා යන්නේ දුගති. ඒ ගිහිල්ලා විඳින්න වෙන දුකට වඩා උල කියලා අර දවස් ගාණක් පසුපසින් පිටිපසින් බසින උල ඇණි ඇණි මහා උලක් කුඩ දුක් විඳින මනුස්සයට කියනවා ඔබ ජීවත් වෙන්න ජීවත් වෙන එකම ශ්‍රේෂ්ඨයි මැරෙන්න එපා කියලා. ඒ ඊට වඩා අනන්ත අප්‍රමාණ දුකක් විඳින්න තියෙනවා. එයා රැස් කරගත්ත කර්ම හේතු කරගෙන දුගතියට ගිහිල්ලා. එන්න තැන උලයිද උලවුඩ ඉන්න මනුස්සයට ජීවත් වෙන්න එක සැපයි කියලා කිව්වා නම් එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඒක තමයි සසරේ ස්වභාවය. ඒක අප්‍රමාදී වෙන්න සසරේ අනන්ත සසරකට උරුමකම් කියන අපි නිවනක් සාක්ෂාත් නොකළ කෙනෙක් නම් ඒ දුකට උරුමකම් කියන කෙනෙක් නම් ඊටමත් වේගෙන් අප්‍රමාදී වෙන්න. ඒ හින්දා ප්‍රශ්න ගැටලු පිළිබඳව ඒවලට අපි ජීවත් වෙන්න කොහොම හරි උත්තර හොයනවා වගේම ඔබ කොහොම හරි මේ ජීවිතේ නිර්වාණය අවබෝධ කරගන්නවාමයි කියන තැන ඉඳලා ඔබේ හිත දියුණු කරගන්නට නැවත නැවත මානසිකාරය පවත්වන්නට උත්සාහවත් වන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදෙනාම සිද්ධ කරගන්න තියදුනේ මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අලමෙන් අපට අරපහින් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දිනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිස්සයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු ස්ථානාදී බුහිතිෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන් තමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාධුයි කියලා හැමදෙනාම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න දුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පත්තිය පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම ඒක උපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනකටම දෙවන් සරණයි